ගං ගං ගං ගං ගං ගාරිස ගාරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැගූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා ගී පද රටා ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා Thank you. සියලු ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා Thank you. සරත් දසනායක 1942 අගෝස්තු මාස 13 වෙනි දින මොරටුව කටුකුරුන්දීදී උපත ලැබිය. දුන් ධර්මපාල දසනායක වූ ඔහුගේ පියා වෙළඳ ව්‍යාපාරිකයෙක් වූ අතර මව වූ මනලගේ පොඩි නුනා පෙරිස් ගුරුවරයෙක් වූ අය. පිරිමි දරුවන් සිව් දෙනෙකුගෙන් හා ගැහැණු දරුවන් දෙදෙනෙකුගෙන් පවුලක ඔහු දෙවෙනියා විය. තම මව ගුරුවරියක සිටි නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලයෙන් පාසල් දිවියේ ආරම්භ සරත් ජායල නිවන්දකම විද්‍යාලය ලක්ෂපති ශික්ෂණාන විද්‍යාලය කුමුල්ල මැදි විද්‍යාලයෙන්ද ප්‍රාථමික අධ්‍යාපනය ලබා හොරණ දුන් පේද්‍රිස් විද්‍යාලයෙන් 1957 දී ජ්‍යෙෂ්ඨ පොදු සහතික පත්‍ර විභාගයේ සමත් විය. කුඩා කල පටන් ඉගෙනීමේ දක්ෂයෙකු නොවූ ඔහු ඇතැම් විට පන්තියේ අන්තිම ආදවිය නමුත් ඔහුම සිතන විදිහට ජ්‍යෙෂ්ඨ පොදු සහතික පත්‍ර විභාගයේ සමත් වීම ඔහුගේ පිනට සිදු වූවකි. පෞලිය ආර්ථික දුෂ්කරතා නිසා වැඩිදුර අධ්‍යාපනයට ඔහුගේ කැමැත්තක් නොවිය. කෙසේ හෝ රැකියාවක් සොයා ගැනීම ඔහුගේ අරමුණ විය. ඒ ප්‍රතිඵලයක් ලෙස ගරාජයක මෙකැනික්වරයෙකු ලෙසත් රේඩියෝ අලුත්වැඩියා කරන්නෙකු ලෙසත් පුහුණු වීමට පෙළඹුණද ඒවා පරිසමාප්ත කිරීමට ඔහු සමත් නොවිය. පසුව ලඝු ලේඛනය හා යතුරු ලියනය ඉගෙනීමට යොමු වුවද සම්පූර්ණයෙන් ඉගෙනීමට ඒ අසමත් විය. ඉන්පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක විභාගයට පෙනී සිටි ඔහු ඉන් සමත්ව එහි රාජකාරී භාර ගැනීමට කොළඹට ආවේය. මහා භාණ්ඩාගාරයේ පිටුපස පිහිටි එම කාර්යාලයට පිවිසි ඔහුට එම ස්ථානයේ සිටි නිලධාරියා කීවේ මේ රැකියාව ළමයට හරියන්නේ නැහැ. ගිහින් ඉගෙන ගන්න කියාය. අපේක්ෂාවන් යලිත් භංග විය. ඔහු යලිත් සුපුරුදු ජීවිතයක් ගත කරන්නට විය. එවක ඔවුන් පදිංචිව සිටියේ හොරණ ශ්‍රීපාලිය ආසන්නයේ. ශ්‍රීපාලියේ නිතර සංගීත පන්ති හා නර්තන පන්ති මුද්‍රා නාට්‍යද පැවැත්විනි. දිනේ 1959 ඔක්තෝබර් 8 වෙනිදායි. මෙතෙක් කලක් ධෛර්යය ඔහුට සරදම් කරමින් අසමත් වීමම ජීවිතය අරා සිටියද ඔහුට එදින විශේෂ විය. සංගීතයේ ඉගෙනීමට මුල් වර්ග ඔහුට ආශාවක් උපන්නේ ඉදිරිය. මුලත් අතත් රැගෙන බයිසිකලෙට නැගී ඔහු ශ්‍රීපාලියට ගියේය. අවසනාවක මහත එදින ශ්‍රීපාලයේ සුපුරුදු පන්ති නොපවත්වන දිනයකේ ඔහුගේ දෛවය යලිත් සරදම් සිනා පැවිය. ඔහු යලිත් විශ්වපවිය. බිරිඳා සංගීතයේ පන්ති පවත්වන හේමගේ ප්‍රේමදා සහ නර්තනයේ පන්ති පැවැත් වූ වීරසිංහ ගුණතිලක මහතා මේ කුල්ගටයාගෙන් කරුණ විමසිය. එසේම එදින පන්ති නොපැවැත්වෙන හේතුද ඔහුට කිවේය. එදින ඔවුන්ගේ සංගීත ගුරුවරයා වූ එඩ්වින් සමරදිවාකර මහතාගේ ආදාහණේ පැවැත්වෙන දිනයි. ඉබෙවින් ඊට කරුකිරීමක් ලෙස පන්ති නොපැවැත්විය. සරත් ආපසු හැරී යන්නට විය. ගේට්ටුව ළඟදී ඔහුට යලිත් අත්වල සම්හඬක් ඇසින. යලිත් හැරී ඔහු ශ්‍රීපාලීට පැමිණියේය. අපේ ගුරුවරයාට කරන ගරුකිරීමක් විදිහට අද අපි ওই දරුවව බඳවා ගන්නම්. හොඳ සංගීතඥයෙක් තමයි අද දවසේ අපට අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ වෙනුවට ওই දරුව බඳවා ගන්නම්. ඒ වෙනුවට හොඳ දක්ෂෙක් අපි හදා ගන්නත් ඕනේ. ගුරුවරුන් දෙදෙනා සරත්ට පැවසිය. ඉන් එක් පිටිව සරත් කැටුව සංගීත කාමරයේ වෙත ගිය හේවගේ මහතා ඉගෙන ගන්න කැමති සංගීත භාණ්ඩේ කුමක්දයි විමසිය. සංගීතය නැමැති පොදු වින්දන මාධ්‍යයට රුචි වූද සංගීත භාණ්ඩයන්ට වෙන්වෙන් වශයෙන් ඇලුම් කිරීමට ඔහු දැන් සිටියේ නැත. ඒවායේ නම්වත් හරිහැටි ඔහු නොදැන සිටියේය. එතන තිබූ ලොකුම සංගීත භාණ්ඩය පෙන්වා අන්න අර gediye තියෙන එක වයන්න කැමති බව ඔහු පැවසිය. ඒට කියන නම සිතාරය බව ඔහු දැනගත්තේ එවිටය. මිස්වාෆේ ඔහුගේ ඇඟිල්ලට දැමූ ගුරුවරයා සිතාර් වාදනයේ මුල් පාඩම කියා දුන්නේය. ඉතින් පටන් සරත් දසනායක දිනකට පැය 8ක් අවම වශයෙන් සිතාර් වාදනය පුරුදු පුහුණු විය. 1960 දී සියලු පාසල් රජයට පවරා ගැනීමේ තීන්දුව සමග ශ්‍රීපාලීද රජයට පවරා ගැනීම සරත් සහ ඔහුගේ හොඳම මිතුරා වූ නවරත්න අත්තනායකටද ඒ බලපෑවේය. ඔවුන්ට ශ්‍රීපාලීන් ඉවත්ව යාමට සිදුවන බව විදුහල්පතිවරයා දැනුම් දුන්නේය. නමුත් ශ්‍රීපාලේ නිර්මාතු විල්මට්ටේ පෙරේරා මහතා මුණගැසුණු සරත් හා නවරත්න ඒ පිළිබඳව සැලකර සිටියහ. විල්මට් මහතා ඔවුන් දෙදෙනාට අස්වීමට අවශ්‍ය නැති බවත් ඉදිරියට අරුන්දති ශාලාවේ ශ්‍රීපාලි කලායතනය ආරම්භ කරන ලෙසත් සරත්ත දැන්විය. සරත් දසනායකයන්ගේ ජීවන ගමන යලි වෙනස් මඟකට වැටුණු දිනේ එදිනය. ඔහු කලායතනය භාරගත්තේය. කල්යත්ම ළමුන්කින් එය පිරී ඉතිරී ගියේය. 1960 අගභාගයේදී ඔහු රජයේ සංගීත විද්‍යාලයට ඇතුළු වී ඉගෙනීමට වරම් ලැබුව අතර සති අන්තයේදී ඔහු ශ්‍රීපාලිට යෑම අත් නොහළේය. 1960කේදී ප්‍රවීණ සංගීතඥ ආර් මුත්තුසාමි මහතාගේ වාදක මණ්ඩලයට බැඳුණු සරත් සිතාර් වාදකයෙකු ලෙස වාදනින් දායක විය. 1963 දී තිරගත වූ උඩරට මැණිකේ චිත්‍රපටයේ ලතා වල්පොල ගැයූ සුරනර පූජිත ගීතය ඔහු සිතාර් වාදනින් දායක වූ පළමු ගීතය වේය. 1962 සැප්තැම්බරයේදී බිබිල මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයෙක් ලෙස මුල් පත්වීම ලද ඔහු ඉන්පසු පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීතාචාර්යවරයා ලෙසද කටයුතු කළේය. 1969 වර්ෂයේදී ඔහු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට ප්‍රවිෂ්ඨ විය. ක්ෂිතිජය හා විස්මය නැමැති චිත්‍රපට දෙකෙහිම සංගීත අධ්‍යක්ෂණයට ඔහු වරම් ලැබීය. මට මුලින්ම චිත්‍රපටයක සංගීතය කරන්න අවස්ථාව ලැබුණේ ක්ෂිතිජය චිත්‍රපටය. මාව එකට හඳුන්ලා දුන්නේ වේඑල්.ඒ. පිතිල කියන මහත්මයා. ඒක නිෂ්පාදනයකට දොස්තර එස්.ටී.බී. පෙරලා ජායාල ඉන්නේ. අධ්‍යක්ෂණය කර සරච්චන්ද්‍ර හේරත්. නමුත් ඒ චිත්‍රපටයට පෙර මට සංගීතේ පටිගත කරන්න හම්බුනේ විස්මය කියන චිත්‍රපටය ඒක අධ්‍යක්ෂණක චාල්ස් පෙරරා කියන මහත්මයෙක් එතුමා අදාප අතර ජීවිතම අතර නැහැ මාව එතුමාට හඳුන්ලා දුන්නේ සෝම්පාල විලනන්දයි ඒ ඒක තමයි මගේ පළවෙනිම ගීත පටිගත කිරීම චිත්‍රපටයක 1970 දශකයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා මණ්ඩපයේ ළමාගේ නිර්මාණයට සරල ගී හා දේශාභිමානී ගී නිර්මාණයට ඔහු දායක විය. 1973 වර්ෂයේදී වෘත්තීමේ උසස් වීමක් ලද සරත් දසනායක අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගීත පරීක්ෂකවරයෙකු ලෙසත් 1977 දක්වා පොළොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය, යාපනයේ ප්‍රදේශවලද සිය රාජකාරීටු කළේය. ආර්ථික දුෂ්කරතා මැදෙහි වුවද සැතපුම් දෙක තුන අන් ගුරුවරුන් සමග පයින් යමින් දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ සංගීත ඥානය වර්ධනය කිරීම උදෙසා ඔහු කැපවී කටයුතු කළේය. ඒ කාලය ඔහුගේ ජීවිතය ලද තෘප්තිමත්ම කාලය බව ඔහු අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර ඇත. සරත් දසනායක මුල්වරට සංගීතය සැපේ වූ චිත්‍රපටය විශ්මී චිත්‍රපටයයි. නමුත් ඔහුගේ නම සිංහල චිත්‍රපට සංගීතයේ මුද්‍රාගත වන්නේ 1973 දී මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ සේන සමරසිංහ නිෂ්පාදනය කළ සදාටම ඔබ මගේ චිත්‍රපටයෙන්ය. ඒ ගැයුණු අමර පෙම්ලතාවේ ගීතය සිංහල ගීත ශ්‍රාවකින් අතර අදද අමරණීය මතකයක් බවට පත්ව ඇත. එතක් පටන් ඔහු සිංහල චිත්‍රපට 126ක සංගීත අධ්‍යක්ෂණය කළේය. හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා සරසවිහා ජනාධිපති සම්මානෙන් සිව්වතාවක්ද පිදුම් ලද සරත් දසනායකයන්ගේ ගීතනු නිර්මාණ ගැයූ ගායක ගායිකවන්ද ගීතවල පද රචනා කළ පද රචකයින්ද අවස්ථා ගණනාවකදී සම්මානයට පාත්‍ර විය. ඉන්දීය අනුකාරක සංගීතෙන් සිංහල චිත්‍රපට සංගීතයේ මුදාලු සරත් සඳ ඔහුම විය. සිංහල චිත්‍රපට ගීතේ ජනප්‍රිය නිමැවුම්කරුවා ඔහුපිය. ಭಾರತೀಯ සංගීතාභාෂයේද බටහිර සංගීතයේ හැඩවර්ණයන්ද සිංහල ජන සංගීතයේ නාද භාවිතාවන්ද ඔහු සිය නිර්මාණ සඳහා අනන්‍ය ලකුණක් කරගත්තේය. ඔහු නිම වූ තනු අනුව ගැයූ ගීත අදද ඉතා ජනප්‍රියය. ඔහුගේ තනු නිසා සිංහල චිත්‍රපටය ඉතා ජනප්‍රිය විය. ගායක ගායිකාවන් ජනගත විය. සිංහල සිනමාවේ ස්වර්ණ මුද්‍රාවක්සේ සරත් දසනායක ලකුණ සටහන් විය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා ගී හා සරල ගී නිර්මාණය කරමින්ද ආයතනික සේවක සහෝදරින් සමග නිර්මාණකරණයේ යෙදමින්ද ඔහු ගුවන්විදුලියේ නෑයෙකු විය. එබැවින් අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවයේ ස්වදේශීය රටා සරත් දසනායක මෙතැක් පටන් යලි කියවයි සරා සඳේ අයිබෝන් සිංහල සිනමාව අනුකාරක සංගීතයේ කළු වලාවෙන් වැසෙමින් තිබූ යුගයක ඒ අඳුරු වලා පළවා හැරූ සරත් සඳ ඔහුම විය දහසක් තනු නිමවා දහසක් රස උල්පත් මවාලෝ සොඳුරු නිමවුම් කරවානෝ ඔහුම විය මානවවාදී මිත්‍ර දැසින් සමාජය දෙස බැලූ තමන් සතු දැනුම නිර්ලෝභීව සමාජයට බෙදා දුන් පෙරටුගාමී සංගීතවේදියානෝ ඔහුම විය. නිසි ඇගයුම් නොලදත් සිය පැවරුම නිසි ලෙස ඉටු කළා වූ මිනිසා ඔහුම විය. මියුරු මතක රසයක් සවන් මත තවරා තව යුග ගණනකට අපට රසැති ගී නිමවා සිහල ගීත කලාව වෙනුවෙන් අමරණීය මෙහෙවරක් කළ සංගීතවේදියානෝ ඔහුම විය. අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවය ඔහු ගැන කියවීම මෙසේ ආරම්භයි. ප්‍රවීණ සංගීතවේදී සරත් දසනායක යලි කියවන ස්වදේශීය රටා Sara Sara, saber වේ ඔබේ දැසේ සිනහා මැවිලා තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා පැතිරි සීත මීදුම් පායේ හදේ වේදනා පැතිරි සීත මීදුම් පායේ හදේ වේදනා අනාවැටේ එදා ඇසු ඔබේ ගීතකා සඳේ සිනාතේ ගිලිහි වැටිලා බලාතලේ ඔබේ දැසේ සිනහා මැවිලා පොහේ පාවෙලා සැඟවී ඇත මෙයිම ආයේ පොහේ පාවෙලා නිලානවී ගියාද සිනාවාසනා සරසවේ සුරේ සුසුමේ වෙලිලා තනිවේ අඳුරේ සුසු කියවන්නට අද අපේ ඇරයුම් ලද විද්වතුන් මගේ මුල්ම ආරාධනය දශක ගණනාවක් ලාංකීය සිනමාව පිළිබඳ විද්වත් ਵਿਚාරක භූමිකාව ඉටු කරමින් සිනමා ගවේෂකෙක් ලෙස සරත් දසනායක ඇසුරු ලැබුව අයෙක් ලෙස අද සරත් දසනායකයන් කියවන්ට ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම මහතා ඔබතුමන්ට මේ ආරාධනය. ඊළඟට සිංහල චිත්‍රපට ගීතය පිළිබඳව කියවන්නෙක් ස්වදේශීය රටාත් එක්ක අප්‍රමාණ මිනිසුන් කියවීමට මින් පෙරද සම්බන්ධ වූ විද්වතෙක් ප්‍රවීණ ගීත රචකෙක් මාධ්‍යවේදියෙක් ලෙස අද ස්වදේශීය රටා සරා සඳේ වැඩසටහනට සරද්දසනායකයන් කියවන්නට ප්‍රවීණ ගීත රචක බන්දුල නානායකර්ව සම්හතා මිලඟට සම්මානනීය සිනමා සංගීතඥයෙක් වේදිකා සහ ටෙලිනාට්‍ය සංගීතඥයෙක් ගායකයෙකු කීපත් රචකයෙකු රංගන ශිල්පියෙකු ඒ වගේම සංගීත විශ්ලේෂකයෙකු ලෙස මේ සියලු භූමිකාවන්ට වටිනාකම් එක් කරන නාද තාන්ත්‍රික නදීක ගුරුගේ මහතා. මේ ළඟට මගේ ඇරයුම. සංගීත අධ්‍යක්ෂවරයෙකු, අතිදක්ෂ නාද සංකලන ශිල්පියෙකු, නාද සංකලනය පිළිබඳව සංගීතය පිළිබඳ ගුරුවරයෙකු මේ භූමිකාවන් ඉටු කරමින්ද සිය පිය පාර්ශවය වෙනුවෙන් අද වැඩසටහනට එක්වන සංගීතවේදී සරත් දසනායක පුත් රංග දසනායක මහතා. අපි එසේනම් කියවීම ආරම්භමු. ඊට සමගාමීව ගැයීම. ගාමිණී වේරගම මහත්මයාගෙන් මා කැමැති සදිශ රටා සරසන්දේ වැඩසටහන අද ප්‍රවේශයක් ලබා ගන්න. ලංකාවේ චිත්‍රපටවල මුල් අවධියේ වඩාත් අවධානය යොමු වන්නේ චිත්‍රපට ගීතයට, චිත්‍රපට සංගීතය පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති යුගයක්. බයි චිත්‍රපට ගීතත් මුල් අවදී ඉඳලම ස්වතන්ත්‍ර තනුවලට නිර්මාණය වුණා වගේම වැඩියෙන් අනුකාරක සංගීතයත් එක්ක තමයි නිර්මාණය වන්නේ. සරත් දසනායක නැමැති සංගීතඥයාගේ සිනමා ගමනේ සිදුවන අවධිය විදිහට අපි සලකන්නේ මෙන්න මේ කාල සීමාව. ඒ කාල සීමාවේ සැබෑ පසුබිම ලාංකීය සිනමා සංගීතයේ සරත් දසනායක එන්න සූදානම් වුණු මග ලාංකීය සිනමාවේ මොන වගේද තිබුණේ? ඔබ මුලින් කිව්ව ආකාරයටම දැන් චිත්‍රපට සංගීතය ගැන කතා කරනනම් පොඩ්ඩක් අතීතයට යන්නම වෙනවා. දැන් ශබ්දය චිත්‍රපටයට එකතු වුණාට පස්සේ ආසියාවේ විශේෂම ඉන්දියාවේ ඔවුන් ශබ්දය ලෙස මූලිකව ගත්තේ සංගීතය, එතනත් ගීතය. ඒතර ගීතය මූලික කරගත්ත සිනමාවක් තමයි ඉන්දියාවේ ගොඩනැගෙන්නේ. ඒක බටහිරට වැඩිය පොඩ්ඩක් වෙනස්. දැන් අප ආසා තිබෙනවා ඔවුන්ගේ මුල් කාලීන ශබ්ද චිත්‍රපට ගීත 75ක් 80ක් ඇතුළත් වුණා කියලා. මොකද ගීතය තමයි මූලික වෙන්නේ. දැන් අප සිනමාව ආරම්භ කරන්නේ ඉන්දියානු චිත්‍රපටයට අනුගතව අපත් මුල් අවධියේදී චිත්‍රපට සංගීතයේ සැලකුවේ ගීතය. ඉතින් ඒක කිසිම දෝෂයක් නෑ මොකද ආසියාතික රටවල ගීතය ජන උරුමයක්. අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තිබෙන දෙයක්. සිනමාවත් අපි ගීතයත් එක්ක එකතු කරගන්නවා. මොකද ඒ වෙනකොට නාට්‍යත් ගීතය මත තමයි පදනම් වෙලා තිබුණේ. හැබැයි මුල් අවධියේම චිත්‍රපට ගීතය පිළිබඳවත් දෙආකාර ධාරාවන් අපිට දකින්න පුළුවන්. එකක් අනුකාරක ගීත. ඒ අතරම ස්වතන්ත්‍ර ගීතම නිර්මාණයේ කිසියම් ක්‍රියාදාමයක් දියත් වෙනවා. අපේ දෙවැනි චිත්‍රපටය අශෝක මාලා ගත්තොත් මොහමඩ් ගවුස් මාස්ටර් සහ පණ්ඩිත අමරදේවයන් ස්වතන්ත්‍රතම නිර්මාණය කරනවා. ඉතින් පළවෙනි දශකයේ පුරාම අපි දකිනවා අර අනුකාරක ගීත අනුවලට ප්‍රතිපක්ෂව ස්වතන්ත්‍ර තනු නිර්මාණය වෙනවා. මම නම් කිහිපයක් මතක් කරොත් කීව නම් වලට අමතරව දැන් B S Perera master, Edwin Samaradivakara, R A. Chandrasena, Sunil Shantha, ඒ වගේම මුත්තුසාමි මාස්ටර් සහ රොක්සාමි මාස්ටර් ලැබුණු හැම අවස්ථාවකම ස්වතන්ත්‍ර තනු නිර්මාණය කළා. දැන් 60 දශකයේ වෙනකොට මෙන්න මේ ධාරා දෙක තමයි තිබුණේ. දැන් 60 දශකයේ කිසියම් වෙනසක් සිද්ධ වෙනවා. අප චිත්‍රපට සංගීතය පිළිබඳ මුල් අත්දැකීම් වලට එනවා. මොකද චිත්‍රපට සංගීතය කියන්නේ ගීතයම නෙමෙයිනේ. ඒක අපිට පස්සේ කතා කරන්න පුළුවන්. අපට පළවෙනි වරට හමු වෙනවා කිසියම් ආකාරයක තේමා සංගීතයක් රැගත් චිත්‍රපටයක් 1962 දී රමුතු දුව පණ්ඩිත අමරදේවයන්ගෙන්. ඉන්පසු චිත්‍රපටයක් සඳහාම වෙනම සංගීත රචනයක් කළ චිත්‍රපටයක් හම් වෙනවා අපිට ගම්පෙරළිය. මම විශ්වාස කරන විදිහට ගම්පෙරළිය තමයි අපේ චිත්‍රපට සංගීතයේ ආරම්භක ස්ථානය. ඊට පසුව අපිට හම් වෙනා සෝමදාස ඇල්විටිගලයන්ගේ සත් සමුදුර වෙනම චිත්‍රපට සංගීත රචනයක් කළා. ඊළඟට තමයි අපිට මම හිතන්නේ මම විශ්වාස කරන විදිහට චිත්‍රපට සංගීතය කියන විෂය චිත්‍රපටයක් තුල සංගීතයෙන් කරන කාර්ය පිළිබඳව විධිමත් දැනුමකින් යුක්තව එහි ශාස්ත්‍රීය පක්ෂය පිළිබඳ අවධානයෙන් යුක්තව සංගීත රචනයක යෙදෙන අවස්ථාව ගොළු හදවත ප්‍රේමසිරි කේමදාස ආචාර්යතුමාගේ සංගීතය. මෙතන තමයි මම දකින විදියට චිත්‍රපට සංගීතය ආරම්භ වෙන්නේ. කේමදාස මාස්ටර් මේක තහවුරු කරනවා වර්ධනය කරනවා නිධානයේ චිත්‍රපටය වෙනකොට. දැන් සරත් දසනායක ඉන්නේ මෙන්න මේ වගේ යුගයක 70 දශකයේනේ ඔහු සිනමාවට පිවිසෙන්නේ. දැන් 70 දශකයේ සිනමාවට අලුත් પરම්පරාවක් එනවා. එක පැත්තකින් මේ සමාජයේ දිහා බොහොම ගැඹුරින් බලන ඒ වගේම සිනමා භාවිතාවේදී කිසියම් විකල්ප සිනමා රීතියක් භාවිතා කරන කණ්ඩායමක් එනවා. ධර්මසේන පතිරාජ්‍ය වසන්ත ඔබේසේකර වගේ සිනමාකාරයෝ. ඒ වගේම විනෝදාත්මක චිත්‍රපටයටත් එන අලුත් પરම්පරාවක්. විනෝදාත්මක චිත්‍රපටයේ මූලිකත්වය ලැබෙන්නේ ගීතයටනේ. දැන් මෙන්න මෙතන තමයි අලුත් પરම්පරාවේ කාර්යභාරය තියෙන්නේ. ස්වතන්ත්‍ර ගීතණු නිර්මාණය කරන සංගීතඥයන්ට චිත්‍රපට සංගීත ශාස්ත්‍රයේ විශාල අවකාශයක් ලැබෙනවා. 70 දශකයේ බැලුවොත් වික්ටර් රත්නායක, සෝම්පාල් රත්නායක, ඩී.ආර්. පීරිස්, එතකොට පසු කාලීනෝ සේන වීරසේකර, ආචාර්ය රෝහණ වීරසිංහ වගේ කණ්ඩායම එක්කනේ සරත් දසනායක ඉන්නේ. සරත් දසනායක තමයි මම විශ්වාස කරන විදිහට මේ પરම්පරාවේ චිත්‍රපට වැඩි ප්‍රමාණයකට සංගීතය සපයන්ට අවස්ථාව ලැබූ සංගීතඥයා. දැන් මේ වෙලා වෙනකොට ජාතික චිත්‍රපට සංස්ථාවත් එක්තරා නීතියක් පනවනවා. අනුකාරක ගීත තහනමක් එනවා. මේ නිසා විනෝදාත්මක චිත්‍රපටයේ පැවැත්ම සඳහා මියුරු ගීතනු නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් පැනනගෙන. මෙන්න මේ රික්තය තමයි පළමුවෙන්ම සරද්දස නායක පුරවන්නේ. ඔහු නිර්මාණය කළ ගීත ඒවා කොතරම් මధుර මනෝහරද කියනවනම් අදටත් මේ සමහර චිත්‍රපට අපේ මතකයේ තියෙන මේ ගීත නිසා සදහටම උම්මගේ චිත්‍රපටයෙන් අපිට හොයි පළමුවෙන් මතකයට එන්නේ එතෙන් සිට චිත්‍රපට 130කට ආසන්න ප්‍රමාණයක ඔහු නිර්මාණය කළ ගී තනු ඒවා වෙනම හැදෑරිය යුතු මට්ටමක තියෙනවා මොකද ඒ තරම් රසවත් මధుර මනෝහර ගීත එපමණ සංඛ්‍යාවක් චිත්‍රපට සඳහා නිර්මාණය කළ සංගීතවේදියෙකු අපිට හමු වෙන්නේ ඊටාම අඩුවේ හැබැයි අපට පුළුවන් දෙවෙනි වරට කතා කරන්න ඔබ මගෙන් අහපු චිත්‍රපට සංගීතය පිළිබඳ ප්‍රවේශය මේ මියුරු තනු නිර්මාණයට අමතරව චිත්‍රපට සංගීතයේ વિશે යොකල කාර්ය අපිට වෙනම කතා කරන්න සිද්ධ වෙයි. හොඳයි. අපි එහෙනම් මීරු ගැයීමකින් මේ කතාවේ ඉදිරි තැනට යමු. අමර පෙම්ලතාවේ මේ සරත් දසනායකයන් ඒ ගැන කිව්ව දේ එතෙකම ගැයීමට ආරාධනා කරන්නේ නෙළු අධිකාරී සහ කපිල පෝගලාරච්චි. දැන් ඔය චිත්‍රපට වලින් ගීත පටිගත කරන අවස්ථාවේදී මුළු සිනමාවම අරක් අරගෙන තිබුණේ හින්දි තනු නැත්තම් දමිළ ගීතවල තනු ජනප්‍රියම තනු තමයි මුළු ලංකාවෙම ප්‍රදර්ශනය කරන චිත්‍රපටවල සම්බන්ධ කරගෙන තිබුණේ. ඉතින් ඔය අවස්ථාවේදී මට මිල්ටන් ජයවර්ධන කියන අපේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමා මට ඇවිල්ලා කිව්වා මෙහෙම මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා නිෂ්පාදනය කරන සේන සමරසිංහ කියන මහත්මයෙක්. හැබැයි මේ එතුමාට ඕනේ මේ හින්දි තනු කොපි කරන්න නෙවෙයි. අමු අමු ඒවා නැත්නම් දෙමළ තනු කොපි කරන්න නෙවෙයි. ඔයාට පුළුවන් ඒ සමාන යම්කිසි සංගීතයක් තනු නිර්මාණය කරන්න කියලා. බෑ ටිකක් අමාරු කාර්යයක් ඒ මොකද අපි හිතමු ඉන්දියාවේ අවුරුද්දකට සින්දු 500කටත් වැඩි ප්‍රමාණයක් මම හිතේට දැන් චිත්‍රපට 500ක් යනකොට සින්දු 1000කටත් වැඩි ප්‍රමාණයක් 2000ක් විතර නිර්මාණය වෙනවා. ඉතින් ඒ වගේ ඉතාම ජනප්‍රියම සින්දු ටික අරගෙන තමයි අපේ ලංකාවේ චිත්‍රපටි වලට ඒගොල්ලෝ යොදාගන්නේ. ඉතින් එතකොට ඒක හරි අමුතු අමාරුම අභියෝගයක්. මම ගොමන් උත්සාහ කරලා බලන්නම් කියලා. කියලා බලලා මාව එක්කගෙන ගියා අද නිෂ්පාදනතුමාලා මට එක්ක ගිහිල්ලා මට කිව්වා සර්පිනාවත් අරන් ගෙන්න එනකොට කියලා. මම සර්පිනාවත් අරගෙන ගියා. ගිහිල්ලා මට කිව්වා දැන් මගේ පළවෙනි චිත්‍රපටයේ මෙහෙම තියෙනවා ගීතයක්, යුග ගීතයක්. ගාමිණී පුන්සේකා සහ මාලි පුන්සේකා රංගපාන්නේ. මේක අපි රූගත කරන්නේ නූරේලියේ. මට ඒකට දැන් ගීත තනුවක් හදලා පෙන්නන්නේ කිව්වා. වචන මොකුත් නැහැ. නිකන් තනුවක් මට හදලා පෙන්නන්න කොයි වගේ තනුවක්ද ඔබ හදන්නේ කියලා මේකට. පස්සේ මම ඒ වෙලෙම විනාඩි 5ක් විතර ඇතුළත තනුවක් හැදුවා. ඒ ගැපත් තනුව තමයි අමර පෙම් ලතාවේ කියන තනුව. ආ Gracias. දැන් සිනාවේ ඉසුරු මුනි කතාවේ යුවල දැන් සිනාවේ කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ ආදරේ ආදරේ මී බඳුන් පිරේ ආදරේ ආදරේ මී බඳුන් පිරේ බොහොම ස්තුතියි නළුව අධිකාරී සහ කපිල පොගලාරච්චි මේ මිහිර තාමත් අපිට දැනෙනවා නදීක ගුරුකේ සරත් දසනායක මහතාගේ ලංකාවේ සිනමා සංගීතය සගිනමා ගීතයට විශේෂයෙන්ම කළ මැදිහත් වීම ඔබ සිනමා පරීක්ෂකෙක් විදිහට විශේෂයෙන්ම සිනමා සංගීත පරීක්ෂකෙක් විදිහට කොහොමද දකින්නේ? ඇත්තම වේරගම මහත්මයාගේ ප්‍රවේශයත් එක්ක මා එකතු වන්නට කැමතියි. මුල් යුගයේ තිබුණු ලංකාවේ සිනමා සංගීතය සහ සිනමා ගීතය කියන එක යම් ආකාරයකට 60 දශකයෙන් පසුව 70 දශකයේ වන විට යම් හැඩගැසීමකට පාත්‍ර වෙන බව හොයාගන්නට පුළුවන්. ප්‍රධාන ධාරාවන් දෙකක් ඔහු කිව් පරිදිම අපට දක්නට ලැබෙන එකක් තමයි විශේෂයෙන්ම ආචාර්ය පතිරාජන් වැනි තරුණ සිනමාකරුවන් එවකට විශේෂයෙන්ම ඉතාලියානු නවයථාර්ථ වාද වැනි රීතීන් සමග අලුතින් ලංකාවට හඳුන්වා දෙන නව සිනමා රීතීන් ඒ ධාරාව සිනමා සංගීතය වන අවශ්‍යක සංගঠකයක් බවට හඳුනාගනු ලබනවා. ඒ සිනමාවේ ප්‍රධානතම සංගঠකයක් හැටියට. අනිත් ධාරාව තමයි මුල සිට ඉන්දියානු ආභාසයෙන් ඉන්දියානු මහා සිනමා ධාරාවෙන් ආభాසයලත් විශේෂයෙන්ම ගවුස් මාස්ටර් ඊට පසු પરම්පරාවේ විශේෂයෙන්ම මුත්තුසාමි මාස්ටර් වැනි සංගීතඥයන්ගේ මැදිහත් වීමට බලපෑමට ලක්ව හැඩ ගැසුණු ගීත සහිත විනෝදාත්මක සිනමා ධාරාව මෙන්න මේ දෙවැනි ධාරාවේ තමයි අපේ කතානායකයා සරත් දසනායක සූරීන් තමන්ගේ සංගීතමය මැදිහත් වීම සිදු කරන්නේ. බොහෝ විට. නමුත් ඔහු පසු කාලීනව ඉතිහාසයේ හම් වෙන ඔහු පතිරාජයන් සමග යම් ආකාරයක සිනමාමය ගනුදෙනුවක් කරන එවිට ඔහු අර ඔහුගේ එතෙක් ඔහුගේ තිබූ සංගීත භාවිතාව වෙනුවට ඊට වඩා වෙනත් පරාසයක භාවිතාවක් කරලා යනවා. නමුත් මෙන්න මේ ධාරාවේ ප්‍රධානතම ලක්ෂණය අප දන්නවා ගීත. බෑග්ග්‍රවුන්ඩ්ස් කෝ නැත්නම් ෆිල්ම්ස් කෝ කියන සිනමාවේ අවශ්‍යක සංකටකයක් වන සිනමා රූපය නැත්නම් සිනමා ආත්මය හෙළිදරව් කරන එය ගොනු කරන සංඥාවක් හැටගෙන සමස්ත සංගීත සංරචනාවක් වෙනුවට අවස්ථාවන් මතපදනම් වූ ගීත තමයි මේ සිනමා ශානරේ හඳුනා ගන්නට ලැබෙන්නේ. ඉතින් මම හිතනවා ඔහු ඒ සංගීතය විශ්ලේෂණය කළයින් පස්සේ විශේෂයෙන් මුත්තුසාමි මාස්ටර්ගේ ඔකෙස්ට්‍රා එකේ ඔහුගේ හිඳීම කියන එක මම හිතනවා ඔහුගේ සංගීත චින්තාව හැඩගැහෙන්නට යම් බලපෑමක් කළා කියලා. හැබැයි සංගීතමය වශයෙන් මම පසුවට එළිදරව් කරන්නම් ඔහු හඳුන්වා දෙන සංගීතමය ශෛලිය ඔහුට ආවේනික අනන්‍ය වූ ලංකාවේ වෙනස්ම සංගීතමය ශෛලියක් හැටියට. නමුත් මුත්තුසාමි මාස්ටර් විශේෂයෙන් මම හිතනවා ඔහුගේ බලපෑම මුල් සිටම කෘතිවල තිබුණු විශේෂයෙන්ම ලකුණු ඉන්දියානු සංගීතයම නොවන නමුත් එහි යම් ආభాසයක් ලැබමින් මේ සිංහල ප්‍රේක්ෂකාගාරයකට නැත්නම් ලාංකීය සිංහල ප්‍රේක්ෂකාගාරයකට හදපු සිනමා ගීත ඒක යම් ආකාරයකට විස්තරණය කිරීම නැත්නම් දිගු කිරීමක් නැත්නම් තව පරිපාකයටපත් කිරීමක් හැටියටයි මා දකින්නේ සරත් දසනායකයන්ගේ සංගීත මැදිහත් වීම. හැබැයි ඔහුට පෙර પરම්පරාව ගැන විශේෂ මුතු සම්මාස්ට වගේ කෙනෙක්. ඔහුගේ ගීතවල ආකෘතිය සහ සරත් දසනායකයන්ගේ ගීතවල ආකෘතිය දෙකක්. දැන් මේ විශේෂ ලක්ෂණ කීපයක් හඳුනා ගන්නට පුළුවන්. සරත් දසනායකයන්ගේ ගීතවල මම හිතන්නේ අපේ සහෝදරත්වයකට යම් විදියකට මැදිහත් වීමක් කරાવી මාගේන ප්‍රවේශයට එතෙක් තිබුණු තනු මූලික ගීත වෙනුවට ස්වර සංගති මූලික ඒ කියන්නේ කෝඩ්ස් මූලික ගීත ඔහු ඉදිරිපත් කරනවා දැන් විශේෂයෙන්ම මුතුසාම මාස්ටර්ට බටහිර සම්භාව්‍ය සංගීත ගැන ඉතාම හොඳ දැනීමක් තියෙනවා. ඔහුගේ සමහර ස්වර රචනා ඔහු ලියන්නෙම බටහිර සම්භාව්‍ය සංගීතමය න්‍යායන් වලින්. එහෙම නැත්නම් ඒ ස්වර පද්ධතීන්ගෙන්. නමුත් ඔහුගේ ගීත තනුමය පාර්ශවයට බරයි. ඊටාම නිදාස්ශීලී තනු පාර්ශවයට බර. නමුත් සරද්දසනායකයන්ගේ ගීත ඊටාම සිද්ගන්නාසුළු විශේෂයක්. උගේ ගීතේ කෝඩ්ස් මත තියෙනවා. දැන් කලින් අහපු ගීතේ ඒක තනිකර මයිනර් කෝඩ් ප්‍රධාන මයිනර් ගුණුවක තියෙන අනු ගුණු මතයි මේ තනුව සෑදෙන්නේ. නිසා ඒ තුල තියෙන ඊටාම රසවත් තනු පතයන් ඔහු සොයා ගන්නවා. මම හිතනවා ඔහු කෝඩ්ස් මත ඉඳලා තමයි මේ තනුව නිර්මාණය කළේ කියන එක. ඉතින් මෙන්න මේ ලක්ෂණය මම හිතනවා ඔහුගේ ගීතවල සුවිශේෂ හැඩයක් සනිටුහන් කරන්නට සමත් වෙනවා. එතෙක් තිබූ තනුමූලික පමණක්. ඒ කියන්නේ තනුවට කෝඩ්ස් දාන කෙනෙකුට කෝඩ්ස් මත පනනවා. මේ කෝඩ්ස් වල තියෙන සමහර භාවයන් එකතු කරගෙන කෝඩ්ස් වලට අදාළ එහෙම තියෙනවා. සොර සංගතින් වලට අදාළ භාවයන්. ඒ භාවයන් උ සංවේදනාවක් හැටියට ගනිමින් මේ මත නිර්මාණය කළ දෑ. දැන් විශේෂයෙන්ම මේ කලින් ගීතේ E minor. E minor වල තියෙන අනිකුත් කෝඩ්ස් ටික මම නිකන් සංගීතමය වශයෙන් කියන්නම්. දල වශයෙන් G major එකක් තියෙනවා. C මේජ් එකක් තියෙනවා A මයින් එකක් තියෙනවා D මේජ් එකක් තියෙනවා B මයින් එකක් තියෙනවා B මේජ් එකක් තියෙනවා. දැන් මෙතුමගේ ගීත බැලුවයින් පස්සේ ඒ යන රටාව තමයි මයිනර් කෝඩ් එකේ අපි කියන ඒ ප්‍රධාන ගුණ දෙකෙන් එකකට නිතර වැටෙනවා. දැන් E minor නම් C major එකට වැටෙනවා. හරි බරක් ජනනය කරනවා ඒ ගීතය. සහ හරිම රසික හිතයිෂී. මේ තනතුරට එකතු වෙන්න පුළුවන්. දැන් අපි ඉදිරියට ගායනා කරන නියමිත ගීතත් විශේෂයෙන්ම මයිනර් කෝඩ්ස් වල හදපු ඒවා මෙන්න මේ ලක්ෂණය දරනවා. මේ හැම කෝඩ් එකකම ප්‍රධාන වශයෙන් නම් කේමදාස මාස්ටර් ගීත ගත්තොත් අපි බොහෝ විට හිතනවා ඊටම සංකීර්ණ නමුත් කෝඩ්ස් කීප ගැන. නමුත් මේ ප්‍රධාන මයිනර් ගොනුවේ නැත්නම් මයිනර් සංගතියේ සුළුතර සංගතියකට සිංහල වචන නැහැ මයිනර් කෝඩ් කියලා කියන ඉතින් අපි අලුතෙන් වචන මම දානවා සමහරවල් සුළුතර සංගතිය කියලා. නමුත් ඒ සංගතිය තුල තියෙන අනිකුත් ප්‍රධාන අනු සංගතීන් වලට ඔහු යනවා ගිහිල්ලා මේක ඊටාම විචිත්‍ර චිත්‍රමය සංගීතමය රචනාවක් බවට ඔහු එකපත් කරනවා. ඉතින් මම හිතනවා මෙන්න මේ ලක්ෂණය කලින් ඔහුගේ පරපුරේ තිබුණු සංගීත නැත්නම් ගීතයෙන් දියුණු තලයකට පරිණාමය වීමක් හැටියට. ඉතින් ඒක ඊට පස්සේ ඔහු ජනප්‍රිය ගීතයටත් එකතු වුණා. මම හිතනවා ලංකාවේ ජනප්‍රිය ගීතය 70 දශකයේ 80 දශකයට එනකොට හැඩ ගැහෙන්නට මේ මැදිහත් වීම දැඩිව බලපෑවයි කියලා. බඳුලාන කරසමත් අපි ඊළඟ ගීතයට යන කලින් දැන් මේ සංගීතය පිළිබඳව ඔහුගේ හදෑරුම අනුව හොමේ පරේෂණාත්මක දෙයක් අපිට හැබැයි මේව දැනගෙන නෙමෙයි අපේ රටේ මිනිස්සු ගීත අහන්න පුරුදුනේ සරද්දසනායක මහත්මයා අල්ලගත්තේ. ඔහු ඒව දැනගෙන නිර්මාණය කරා. අපි ඒව දැන් කියවලා මේක විච්ඡේදනය කරලා හොයලා බලද්දී අපිට අහු වෙනවා මේ වගේ දේවල් කියලා. හැබැයි ලංකාවේ සිනමා රසිකයින් ශ්‍රාවකීන් මේ ගීත වැළඳගත්තේ මොකක්ද හේතුව? දැන් 80 දශකයේ විශේෂයෙන්ම ඔබතුමාලගේ තරුණ කාලේ මම හිතන්නේ අපි ඉස්කෝලේ යන කාලේ සංගීතඥයෙක් අලුතෙන් එහෙනකොට අපි තාම නව යවුවනේ පවා අපි හොයන ඔව් කවුද කියලා. මට තේරුණ දේ තමයි දැන් ඇකඩමික වශයෙන් ඒ කියන්නේ අධ්‍යාපනික වශයෙන් යම්කිසි පරිචයක් ලබාගෙන ඒ කියන්නේ පරිපාලන தත්ත්වයට ඒ කියන්නේ සංගීත උපදේශකලා ගුරුවරුන්ගේ ඉඳලා යන පිරිසක් ඉන්නවා ඒ වගේම වෘත්තීයමය වශයෙන් ඒ කියන්නේ වාණිජමය වශයෙන් වෘත්තීයමය වශයෙන් ශිල්පීය ඒ කියන්නේ තමගේ ප්‍රතිභාව පාවිච්චි කරලා නිර්මාණ කරන කට්ටියක් ඉන්නවා සරත් දසනායක තමයි මට පෙනුණු විදිහට මේ දෙක පුදුම විදිහට සමතුලනය කරපු සංගීතඥයා. මොකද මම අහලා තියෙන විදිහට ඔහුට විශ්මය වගේ චිත්‍රපටයක සංගීතය කරන්න ලැබිද්දිම තමයි ඔහුට අධ්‍යාපන අමාත්‍යාංශයේ රස්සාව ලැබෙන්නේ. එතකොට දැන් ඔහු පැහැදිලිවම තීරණය කරනවා ඒක නැතුව මම මේ මේ සංගීතය කරන්න පටන් ගන්නවා කියලා සින්දු හදන්න. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඔහු අර අධ්‍යාපන පැත්ත අතහරින්නේ නැහැ. දැන් ඒ වගේ කෙනෙකුගෙන් මේ වගේ જાති අය වෙන වෙනම ඉන්නවා. ඒ නම් කියන්න ඕනේ. ඇතම් සංගීතඥයන් ඉන්නවා සමහර එක චිත්‍රපටයක වගේ සංගීතය හදපු ඉතාලම ගැඹුරු තරුණ හදපු අය. ඒගොල්ලෝ තනිකරම ඇකඩමික් පැත්තේ ගිහිල්ලා ඉඳ හිට අරව කරනවා. ඒ වගේම සරද්දස්සනායක වගේ අය ඉන්න සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න නැහැ මොකක්වත්. ඒ කියන්නේ තමන්ගේ හැකියාවෙන් සහ සාමාන්‍ය සංගීත පරිචයෙන් තමයි ඔවුන් ඔවුන්ගේ නිර්මාණ කරන්නේ. ඒවා හරි ජනප්‍රිය වෙනවා. දැන් මේ දෙක බැලන්ස් කරගෙන මේ දෙක සමතුලනය කරගෙන යනකොට ඔහුගේ මම දකින්න අපූර්වත්වය තමයි අපිට දැනෙන්නේ ඔබ කියන වගේ රසිකෙක්. දැන් ඒක විද්‍යාත්මකව නදීකත් රංගත් කියයි. රසික විදිහට මට දැනෙන්නේ දැන් මගේ 9 පන්තියේදී ආරාධනා එක්පොල් දෝමාලි වගේ චිත්‍රපටයක් එනකොට අපේ ගෙදර මම 5 පන්ති ඉන්නකොට තිබුණු මුලාට් බෑල් රේඩියෝ එකෙන් මම ඇහුවේ නෞෂාඩ් ගිතානෝ බාවජි බවර වගේ ඒවයි ඒවා අපි ඉපදෙන්න ඉස්සෙල්ලා වුණාට අපි ඒ ගීත ඇහුවා ඒක අපිට අලුත් සද්ද හෙන්න ගන්නවා ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාගෙන් රහුල් දේව්වර්මන් සජිත් දේව්වර්මන්ගේ පුතාගෙන් කල්යාණ්ජි ආනන්දජි මේ මේගොල්ලෝ මේ යුගල යුගල හැදීගෙන යනවා. දැන් මේ සංගීතය අහනකොට අපිට තේරෙනවා මේවා ඉන්ටර්ලූඩ් කියන ඒවා. අන්තර් සංගීත ඛණ්ඩ ගොඩක් දිගයි. අපේ රටේ වට වැඩිය. දැන් නදීක වගේ මුක්තසායි මාස්ටර් තනුවට විශාල පරිශ්‍රමයක් දරන නිසා දෝර සංගීත සැරසිල්ලේදී ඒක කෙටි වෙන සමහරලාට දිග වුණත් අපිට දැනෙන්නේ හින්දි ගීතයක් වගේ. අන්නේ හින්දි නව සංගීතය 73 74 වගේ කාලෙකද අපි අපි තරුණ වියට එළඹෙන්න හදනකොට අපට ඇහෙනෝ කස්තුරි සුවඳ චිත්‍රපටයක්. කස්තුරි සුවඳ චිත්‍රපටයේ ගීත හුවම් මම මවිතයටපත් වුණා. ඒ කියන්නේ එම්.එස්. ප්‍රනාන්දු වික්‍රත්නායක සහ ජෝතිපාල කියන තුන්දෙනා මෙයා බැලන්ස් කරන විදිය. ඒ කියන්නේ මල් වයසේ මදුසීනේ කියන එක ඊටාම ලාලිත්යෙන් යුතු රිදීසීනු කටහඬින් වික්ටරය කියනකොට ඒ බඹරකී මනුරකී කියන කොටසට එම්.එස්. ප්‍රාන්දුට ඔහු දෙන තනුව. ඊට පස්සේ අර ආදරේ ආදරේ කියලා ජෝතිපාල තන්නි කර්ම වාණිජ தත්තට ඒක ගන්න හැටි. ඒ ස්වයංවරයක් තියෙන්නේ තුන්දෙනෙක්ගේ. දැන් මේ කතාව තේරෙනකම මේ සාහිත්‍ය තේරෙනකම සරත් දසනායකගෙන් තමයි මුලින්ම අපි දකින්නේ මේ මේ ගීත රචකයා හෝ චිත්‍රපටයේ මේ ෆ්‍රේම් එක ඉල්ලන එක 100ට 200ක් තේරෙන සංගීතඥෙක් විදිහට අපේ ඊටාම නව යෞවනයට එනකොට අපිට මේක තේරෙනවා. ඉතින් මම හිතන්නේ ඉන්දියා නව සිනමාව ගොඩනැගුවේ කවුරුන්ද සංගීතය ගොඩනැගුවේ කවුරුන්ද සරත් දසනායකගේ නම ද්වේෂසහගතවවත් අයින් කරන්න බෑ සිංහල නව සංගීතයේ සිනමාවේ ඒ ඔහුට හිමි ඔටුන්න කාටවත් ගන්න බෑ ඒ උටුන උට ලැබුණාද කියලා අපි පස්ව කතා කරමු. ඊළඟට අපි තෝරාගත්තු ගීතය සසර චේතනා චිත්‍රපටයේට ටිෂෙල්ටන් පෙරේරා ගායකයන්න් ගායනා කළ ගීතයක්. මේ ගීතය ගැන කෙටියෙන් ඔබතුමාගේ මතකය මට කියන්න සසර චේතනා චිත්‍රපටයේ මාල්ලි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය. මේ චිත්‍රපටයේ මේ අපි ගායන බුදුනේ ගීතය ඒ ගීතය අපේ ශ්‍රාවකයන් වැළඳගත් විදිහ කියලා අපි ඒ ගීතයට යමු. මම හිතන්නේ සසර චේතනා චිත්‍රපටයේ මගේ මතකේ නිවැරදි නම් සරත් දසනායකයන්ට සරසවිය සම්මානය හිමි වෙනවා මේ චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් මොකද ඔහු සරසවි සම්මාන තුනක් දිනා තිබෙනවා මේ ගීතයත් අපේ මතකේ රැඳී තිබෙන ගීතයක් මොකද බුදුගුණ ගීතයක් හැබැයි මේකේ ගායනයේ විශාල වෙනසක් තියෙනවා මොකද මම සමාන කරන්න යන්නේ නැහැ දැන් බුදුගුණ ගීත දෙආකාරයකට කියන්න පුළුවන් නේද ඒත් අර බුදුන් වහන්සේගේ ඒ අසමාන පෞරුෂයේ ගුණ කදම්බය ඒ ශාන්ත නිවුණු ස්වභාවය ගීතයට එකතු වෙනවා කියන්නේ අපි ආස කරන දේ ඒක. මම හිතන්නේ ඒ ලක්ෂණ මේ ගීතයේ තිබුණා විශේෂයෙන් මේ ගායනයේ සහ ඒ භාවිත කරපු තව. දශක තුනකට වඩා වැඩි මෙහි වයස. සමනලි ෆොන්සේකා හම්බ වෙනකොට ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා මේ ඉන්දියාවට ගිහිල්ලා ඉන්නවා. මාලනි ෆොන්සේකාත් ඒ වගේම සමනලගේ තාත්තත් අද සමනලි ඇවිල්ලා ඉන්නවා ගී ගායනා කරන්න. ඒ වගේ මතකත් මේ ගීතත් එක්ක තිබෙනවා. අපි දැන් ආරාධනා කරනවා බුදුනේ ගීතය ෂෙල්ඩන් පෙරා ගාන කර ඒ ගීතය ගානට අපේ પરම්පරාවේ ආදරණීය ගායකයෙකුට බාචි සසාන් Thank you. दिया පදයෙන් මෝහය දුරලන් ඔබ දුටු නිර්මල දැහැමියාතීතය අතමිටු ජනයින් අතර අනා විදුලියට ආපු මුල්ම වතාව අද අපේ වැඩසටහනට ඒ ගැයුමෙන් එක්ුණේ. මහාචාර්ය සුනිල් ආර්යත්නන් මේ ගීතය රචනා කළේ ටී ෂෙල්ටන් පෙරාගේ මුල් ගැයීම සරත් දසනායකයන් තමයි සංගීත නිර්මාණය කළේ. දෙදෙනාටම සම්මාන ලැබෙනවා. සරසවි සම්මානවලදී මේ ගීතය වෙනුවෙන්. මැදිරි සහාය අතුල සිරි සබුතන්ත්‍රේ චන්දසේ වික්‍රමසිංහ හේම චන්දසිරි කාර්මික නිලධාරී කුමාර ලියනගේ අද නාද සංකලනය හඬ පාලනය ආනන්ද පද්මසිරි සමග Turing Chance. සම්බන්ධ කරන කලේ සිංහල සේවාධ්‍යක්ෂ භාතිය ජයතිලක නිෂ්පාදනය කළේ මාරිෂ්ඨලා ප්‍රනාන්දු. අපේ වාදක මණ්ඩලය මවට හඳුන්වා දෙන්නම්. වයලින් වාදනය අජිත් අලවත්තේගොඩ දර්ශ රත්නායක ෂෙල්ටන් විජේසේකර රෝහණ ධර්මකීර්ති. බර්ණලා වාදනය උපතිස්ස පෙරේරා, සිතාර් වාදනය සිදත් සෝමසුන්දර, කීබෝඩ් හසන්ත ජයලාල් සමග Chamara Hapangama. Bass guitar Susantha Madhurappiruma, lead guitar Sidath Dilruksha, තාල වාද්‍ය විදිත රණවීර, සිසිර ධර්මරත්න සමග ලසන්ත සංජීව. අද පාදක මණ්ඩල මෙහෙුවේ විශාරද රෝහණ ධර්මකීර්ති. SLT PO TV කණ්ඩායමට බොහොම ස්තුතියි ඉදිරියේදී මේ දකින්නටත් හැකියාව ලැබෙනවා. SLT PO TV ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනෙවිරත් මහතා ඇතුළු SLT PO TV හැමදෙනාටම ස්තුතියි. සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා උදේ 10ට 91.7 91.9 ඔස්සේ අහන්න පුළුවන් ස්වදේශීය රටා හැම සත්‍යන්තයකම. මම හිමානන්ද රාජපක්ෂ. ගං ගං ගං ගං ගං ගං gare se gare se ganga විශ්වයේ රටා කලාවට නැගූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා ගී පද රටා ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා සිංහල ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා